දීඝනිකායේ පළවෙනි සූත්‍රය වන බ්‍රහ්මජාන සූත්‍රය සාකච්ඡා කළා. එතෙන්දී අපි අඳුනගත්තා මිත්‍යා දෘෂ්ටි 62ක් සම්බන්ධයෙන් ඒ දෘෂ්ටි හටගන්නා ආකාරය සම්බන්ධයෙන් සෑහෙන්න පුළුවන් විස්තරයක් අපි ඒ සූත්‍රයේදී ඉගෙන ගත්තා. අද අපි බලාපොරොත්තු වෙනවා සම්මා දිට්ඨිය ගැන යම් විවරණයක් ධර්මයට අනුව විවිධ සූත්‍ර අනුසාරයෙන් ආරම්භ කරන්න. තේතෙන්දී පළවෙනියෙන්ම අපිට හොඳ සූත්‍රයක් හම් වෙනවා සම්මාදිට්ඨියම මූලික කරගෙන දේශනා කරපු. ඒක ඇත්තටම දේශනා කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත්නුවර අනාථ පින්ඩික සිටුතුමා විසින් කරපු මේ ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ වෙලාවේදී සභාවට පැමිණෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේම මේ සම්මාදිට්ඨියේ තියෙන වැදගත්කම නිසා වෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවුසෝ උච්චති කිත්තාවදානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එතනත් මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා කොපමණකින්ද මේ ආර්ය ශ්‍රාවකේ සම්මාදිට්ඨිය සහිත වූවෙක් වෙන්නේ සම්මාදිට්ඨියෙන් යුක්ත වූවෙක් වෙන්නේ. තව ටිකක් මේකේ බර කළා කියනවා මේ මෙබඳු නිවර්දි සම්මාදිට්ඨියක් යම් කෙනෙක් සතු නම් උජුගත ආසදිට්ඨි ඒ හරහා ඔහුගේ දෘෂ්ටි ස්වභාවය ඍජු භාවයට පත් වෙනවා. එයාගේ දැක්ම පැහැදිලි වෙනවා. කලින් වගේ එහෙ මෙහෙ ඇවිද ඇවිද යන්න දෙයක් නැහැ. හොය හොය යන්න දෙයක් නැහැ. මෙන්න මේකයි කරන්නේ කරලා තියෙන්නේ කියලා හොඳට ඒ දෘෂ්ටිය ඍජු වීමක්. දැක්ම පැහැදිලි වීමක් සිද්ධ වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාවක. ඒකට ධර්මයේ කෙරෙහි එක්තරා අන්දමකින් හොඳට ಗುಣ දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන පැහැදීමක් ඇති වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති ඒතර මේ ධර්මයට දැන් තමයි පැමිණියේ. ඒතර මෙතෙක් කාලයක් විවිධාකාර අන්දමේ අදහස් හිතේ තිබුණා. එක එක අය කියපු දේවල් ඇහුවා, පොත්පත් කියවලත් බැලුවා. මම තාම හරියටම දැක්මක් තිබුණේ නැහැ. දැන් තමයි හරි දැක්මක් පහළ වෙන්නේ. මෙන්න මේ බඳු හරි දැක්මක්. මේ බඳු නිවර්ති සම්මා දිට්ඨිය සහිත වූ වෙන්නේ කොහොමද? කියන මෙන්න මේ ප්‍රශ්නේ තමයි වික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ. ඉතින් වික්ෂුන් වහන්සේලා තර ලස්සනට මේකෙදී ඒ අදහස උන්වහන්සේ ලව්වම ඉදිරිපත් කරගන්න. නැත්නම් මේ සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් විවරණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්ම අහගන්න. ඊට පස්සේ උන්වහන්සේලා පිටුතුළු දෙනවා ස්වාමීන් අපේ රැත්නේ අපේ දුර ඉඳන් උනත් එනවා මේ අර්ථය වහන්සේගෙන් දැනගන්න. ඒ නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේටම මේ අර්ථය වැටහෙනවා නම් යම් ආකාරයකින් ඒක අපිට කියලා දෙන්න. අපි ඒක හොඳින් දරා ගන්නවා කියලා. ඉතින් උන්වහන්සේවම උනන්දු කරනවා. ධෛර්ය කරනවා මේ සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් විවරණයක් ඉදිරිපත් කරන්න. ඉතින් මේ විවරණය ඇත්තටම එක ආකාරයකින් නෙමෙයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දහසේ ආකාරයකින් මේ සම්මාදිට්ඨිය විවරණය කරනවා. ඒතර මේ සම්මාදිට්ඨිය විවරණය කරපු ආකාර 16න් 12ක්ම තියෙන්නේ පටිසම්පාදයේ මුල් කරගෙන ඉතිරි වාර කීපයක් තවත් කාරණා කීපයක් මුල් කරගෙන තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් අද අපි බලමු මේ පළවෙනි වාරයෙන් මොකද්ද සාරිපුත්‍ර සානහන්සේ කියන්නේ කියලා. ඒකේ ඇත්තටම මේ කර්මය කර්ම ඵලය හා සම්බන්ධයෙන් තමයි කුසලය කුසලය හා සම්බන්ධයෙන් තමයි කුසලය හා අකුසලය හා සම්බන්ධයෙන් තමයි කර්මාදීපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට පොතේ සඳහන් වෙන්නේ කම්මපතය පිළිබඳව කර්මය පිළිබඳව කළපු සම්මාදිට්ඨිය ඇති කරගන්නා සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් තමයි මුලින්ම සාරිපුත්‍ර සානහන්සේ විවරණයක් කරන්නේ. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතස් දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආවතෝ ඉමං සද්ධම්මන්ති. එතකොට දැන් ඉවරණයක් කරනවා මේ යම්සි කෙනෙක් අකුසලය දන්නවා නම් ඒ වගේම අකුසල මූලය දන්නවා. කුසලය දන්නවා නම් කුසල මූලය දන්නවා නම් එයා තුල නිවන සම්මාදිට්ඨියක් තියෙනවා. එයාගේ දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා. මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා යම් පැහැදිලි පැහැදිලි බවක් තියෙනවා. ධර්මයට පැමිණලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට මූලික වශයෙන් මේ කුසල් අකුසල් වෙන් කරගෙන වෙන් කර දැන ගැනීමත් සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය එක පක්ෂයක් තමයි මේ කුසලය මොකද්ද අකුසලය මොකද්ද කුසලයට හේතුව මූලය මොකද්ද අකුසලයට හේතුව මූලය මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් දැන් මේ පිළිබඳව යම් විවරණයක් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. කතමං පනාවසු අකුසලං. කතමං අකුසල මූලං. කතමං කුසලං. කතමං කුසල මූලං. කුමක්ද ඇත්නේ අකුසලය කුමක්ද අකුසල මූලය? අකුසලයට හේතුව කුමක්ද කුසලය කුමක්ද කුසලයට හේතුව. තතරස්සේ අකුසලයේ විස්තර කරන්නේ අපි දන්න පැති වලින් පානාතිපාතවකව අවසු අකුසලයි. අදින්නා දානං අකුසලං. කාමේසු මිච්ඡාචාරෝ අකුසලං. මුසාවාදෝ අකුසලං. පිසුනා වාචා අකුසලං, පරුසා වාචා අකුසලං, සම්පප්පලාපෝ අකුසලං, අවිජ්ජා අකුසලං, ව්‍යාපාදෝ අකුසලං, මිච්ඡා දිට්ඨි අකුසලං. ඉදං උච්චතාවසෝ අකුසල. ඒතර මේ අකුසල් දහම් 10ක් දැන් සාරිපුත්‍ර සාමණේරයන් ඉදිරිපත් කරනවා. ප්‍රාණඝාතය අකුසලයක්. ඊළඟට සොරකම නැත්නම් අදත්තා දාණය අකුසලයක්. කාමේ සුමිච්ඡා චාරය අකුසලයක්. ඒ කියන්නේ කාමයන්හි වරදවා හැසිරීම තමන්ට නොගැලපෙන තමන්ට නොහිමි ඒ වගේමයි මේ නිත්‍යානුකූලව හිමි නොවෙච්ච වැරදි සහගත කාම මිත්‍යාචාරයේ දීම අකුසලයක්. උසාවාදයේ අකුසලයක්, බොරු කීම අකුසලයක්. ඊළඟට පිසුනා වාචාව, කේලම් කීම අකුසලයක්. පරුස වචන කීම අකුසලයක්. හිස් වචන ප්‍රලාප කතා කිරීම අකුසලයක්. ඊළඟට අයථා අන්දමේ ලෝභය. ඒ කියන්නේ දුසුදුසු අන්දමක ලෝභයක්. තමන්ට කිසිසේත්ම නොබලපෙන තැනක ලෝභයක් ඇති කර ගැනීම අකුසලයක්. ඊළඟට ව්‍යාපාදය බරපතල අන්දමින් කෙනෙක් කෙරෙහි වෛරයක්, ද්වේෂයක්, තරහාවක් ඇති කරගෙන කටයුතු කිරීම අකුසලයක්. ඊළඟ මිත්‍යා දෘෂ්ටි අකුසලයක්. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන එකත් මේකට දාලා තියෙනවා. එතකොට අපිට එතනින් අර මුලින් කියපු බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරපේ 62ක් මිත්‍යා දෘෂ්ටිමත් මෙතන ගන්න පුළුවන්. තවත් සියුම් ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටිය මෙතනට ඇතුළත් කරගන්න පුළුවන්. කෙසේ නමුත් මිත්‍යා දෘෂ්ටිය කියවම සෑහෙන පුළුල් පැත්තකින් මේ මිත්‍යා දෘෂ්ටියත් අකුසලයක් වශයෙන් පෙනෙනවා. එතකොට මේ දස ආකාරයක අකුසලය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතෙන්දී විග්‍රහ කරලා පෙන්නනවා. කතමාංචාවුස අකුසල මූලක්. ඊට පස්සේ මොකක්ද එතකොට මේ අකුසලයන්ට හේතු? අකුසලයන්ට මුල් කාරණේ. මූලික කාරණාව මොකක්ද මේ අකුසල කරන්න? ඒක පැහැදිලි කරනවා ලෝභ අකුසල මූලං, දෝෂ අකුසල මූලං, මෝහ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්, ද්වේෂය අකුසල මූලයක්, මෝහය අකුසල මූලයක්. වශයෙන් ඊටස්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් මේකේ අනිත් පැත්ත අපිට කියලා දෙනවා කුමක්ද කුසල කුසලය ධාරකේම අනිත් පැත්ත තමයි ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ඊට පස්සේ කුසලයේ වශයෙන් පෙන්වන්නේ. පාණාතිපාතා වේරමණී කුසල. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්. අදින්නා දානා වේරමණී කුසල. අදත්තා දාණයෙන් සොරකමෙන් වංචාවෙන් එවෙන් වෙන්වීම කුසලයක්. කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසල. කාමේ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වීම කුසලයක්. මුසාවාදා වේරමණී කුසලක්. අපිට බොරු කීමෙන් වෙන්වීම කුසලයක්. සුනා වාචා වේරමණී කුසලං. සුනා වාචාවෙන් කේලම් කීමෙන් අනිත් අයව බිඳවන අන්දමේ කතා නොකර සිටමින් ඒකෙන් ආරක්ෂා වීම කුසලයක්. පරුසා වාචා වේරමණී කුසලං. එතකොට පරුෂ වචන කියන්නේ නැතුව යම් ප්‍රියමනාප වචන හිත හිතට සහනයක් සැහැල්ලුවක් ප්‍රීතියක් දනවන වචන කතා කිරීම කුසලයක් ඊළඟට සම්පප්පලාපා වේරමණී කුසලං හිස් වචන ප්‍රලාප කතා නොකර අර්ථවත් දෙයක් කතා කිරීම. තමන්ටත් අනුන්ටත් යහපතක් සලසන දෙලෝ අභිවෘද්ධිය සලසන යමක් කතා කිරීම කුසලයක්. අනබිජ්ජා කුසලං ඒතර අපේ කෙනෙක්ගේ දෙයක් පිළිබඳව ඇල්මක් ඇති කර ගන්නවා වෙනකොට ඇල්මකින් තොරව වාසය කිරීම. කුසලයක්. අභ්‍යාපාදෝ කුසලං ඊළඟට වෛරයක්, ද්වේෂයක් ඇති කරගන්නවා වෙනුවට මෛත්‍රී සහගතව වාසය කිරීම කුසලයක්, සම්මා දිට්ඨි කුසලයක්. මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගෙන වාසය කිරීම කුසලයක්. දැන් එතකොට මේ විදිහට දස ආකාර කුසලයක් ඊළඟට මේ සාරිපුත්‍ර සාමණේරසේ කියලා දෙනවා. ඊට පස්සේ අහනවා කොතමං චාවසෝ කුසල මූලං. ඒතර මේ සම්බන්ධයෙන් මෙබඳු ආකාරයෙන් අපේ කුසල දහම් 10ක් පරිණ මේ පරිහරණය කරද්දී ඒකට මුල් වෙන මූලික හිතේ ස්වභාවය මොකක්ද? ක්‍රේකට අලෝභං අකුසල මූල කුසල මූල ඊළඟට අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං කියලා. එතකොට අලෝභ, අදෝස, අමෝහ මෙන්න මේවා තමයි කුසල මුල් කියලා පැහැදිලි කරලා දෙනවා. දැන් එතකොට අපි මේ දෙකක් දෙපැත්තක් තේරුම් ගත්තා. කුසලය සහ අකුසලය. කුසලයට මුල් වෙන්නේ අලෝභ, අදෝස, අමෝහ. අකුසලයට මුල් වෙන්නේ ලෝභ දෝෂ මෝහ. ඒ ලෝභ දෝෂ මෝහ මුල් වීමෙන් අකුසල් 10ක් කරගන්න පුළුවන්. ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාමමිත්‍යාචාරය කයින් කරන අකුසල්. ඊළඟට බොරු කීම, හිස් කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම, වචනෙන් කරන අකුසල්. ඊළඟට අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. හිතින් කරන අකුසල. ඒතකොට මේ විදිහට අකුසල් 10ක් පෙන්ලා දෙනවා. ඒකෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත කුසල් 10ක් වශයෙන් පෙන්ලා දෙනවා. ඒතකොට මෙන්න මේ સિદ્ધාන්තය හොඳට තේරුම් අරගෙන කෙනෙක් කටයුතු කරනවා නම් එතන සම්‍යක් දෘෂ්ටියකට පැමිණීමක් වශයෙන් පැහැදිලි කරලා දෙනවා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ එවං අකුසලම් පජානාති එවං අකුසල මූලම් පජානාති එවං කුසලම් පජානාති එවං කුසල මූලම් පජානාති සෝ සම්බසෝ රාගානුසයම් පහය පටිනා පටිඝානුසයන් පටිවිනෝදෙත්වා. අස්මේති දික්ටි මානානුසයන් සමෝහනෙත්වා. අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා. දික්ඨේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. ඒතර මේක මේ සරලයි කියලා පෙනුනට මේකෙත් සෑහෙන ගැඹුරක් තියෙනවා. යම්කිසි කෙනෙක් මේ අන්දමින් කටයුතු කරනවා නම් මේ කාරණා ටික හොඳින් දැනගෙන ඊට අනුව පිළිපදිනවා නම් සෝ සබ්බසෝ රාගානුසයම් පහයි මේ සියලුම අන්දමේ රාග අනුසය එයා ටික ටික ප්‍රහාණය කරනවා. ඊළඟට පටිඝානුසයම් පටිවිනෝදෙත්තා. පටිඝානුසය කියන්නේ හිතේ එන මේ දැවිලි සහගත ගතිය, ද්වේෂ සහගත ගතිය, තරහ ස්වභාවය ඒකත් සම්පූර්ණයෙන්ම දුරුකොට පටිවිනෝදෙත්තා අස්මීති දිට්ඨි මානානුසයන් සමූහනෙත්තා. මම ඉන්නවා මම මම කියාගන්න ඒ අස්මිමානය ඒක සම්පූර්ණයෙන්ම මුලින් පුටා දමලා මාන අනුසයන් අස්මීති දිට්ටි මාන අනුසයන්. ඒතර අස්මිමානය දෘෂ්ටිය හා සම්බන්ධ කරගත්ත සූමන්දමේ ස්වභාවය. ඒකත් සම්පූර්ණයෙන්ම දුරු කළා. අවිජ්ජං පහය විජ්ජං උපාදිත. අවිද්‍යාව වෙනුවට විද්‍යාව ඇති කරගෙන. මුලාවක්, මූఢකමක්, අවිද්‍යාවක්, මෝහයක් වෙනුවට තමගේ හිතේ අවබෝධයක් නොමුලාවක් විද්‍යාවක් පහළ කරගෙන විත්තේ ධම්මේ දුක්ඛස්සත දුක්ඛසන්ත කරව හොත් මෙලොව වශයෙන්ම දුක දුරු කරන දුක කෙලවර කරන කෙනෙක් බවට පත් වෙනවා. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමන් සද්ධම්මන්ති. මෙතකිනොත් කෙනෙක්ට පුළුවන් මේ ධර්මයට පැමිණෙන්න හොඳ දැක්මක් ඇති කරගන්න ඍජු දැක්මක් ඇති කරගන්න සම්මා දිට්ඨියක් ඇති කරගන්න. ඒතර මේ විදිහට සාරිපුත්‍ර සායනාස දැන් අපිට පේන තැනකින් තේරෙන තැනකින් පටන් ගන්නවා. මෙන්න මේක කුසලය, මෙන්න මේක අකුසලය. මෙන්න මේවා තමයි කුසල් මුල්, මේවා තමයි අකුසල් මුල්. මේවා තමයි අකුසල් කියන්නේ, මෙන්න මේවා තමයි කුසල් කියන්නේ. කියලා හොඳට අපිට පැහැදිලි අපි දන්න තැනකින් අපිට මේ කුසල් අකුසල් වෙන් කරලා දීලා සම්මා දිට්ඨියක් ගැන අපිට කියලා දෙනවා. එතකොට මේක ඇත්තටම බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කලින්ම තමන් වහන්සේ තුළ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒහා සම්බන්ධ විස්තරයක් වෙනවා දෙදහා විතක්ක සූත්‍රයේදී. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කලින් බෝධිසත්වයන් වහන්සේ වශයෙන් මට හිතුණා මෙන්න මෙහෙම මේ හිතට එන අදහස් වර්ග කරන්න. යන්න ඕනාහම් දෙදාකත්වා දෙදාකත්වා විතක්කේ විහෙරෙයි යන්නේ. මේ හිතට එන අදහස් විවිධ විතර්ක සිතුවිලි මම දෙපැත්තකට බෙදලා වාසය කරා නම් හොඳයි සුදුසුයි කියලා මට වැටහුණා. සෝකෝ අහම්මික්ක මේ යෝචායන් කාමවිතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ. ඉමං ඒකම් බහගමකාසි. මම ඒ නිසා හිතට එන කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් එක පැත්තකට දැම්මා. එක ගොඩකට දැම්මා. යෝචායන් නෙක්ඛම්ම විතක්කෝ යෝච අව්‍යාපාද විතක්කෝ යෝච අවිහිංසා විතක්කෝ ඉමං ဒ ුතියං බහගමකාසි. එතකොට හිතට එන අරකේ ප්‍රතිවිරුද්ධ පැත්තය අදහස්. ඒ කියන්නේ කාම විතර්කය වෙනකොට එනවා නික්කම් විතර්කයක්. ව්‍යාපාද විතර්කයේ වෙනුවට එනවා අව්‍යාපාද විතර්කයක්. විහිංසාව විතර්කයේ වෙනුවට අවිහිංසාව විතර්කයක් එනවා. ඒ ටිකම අනිත් පැත්තට ගන්න. ඒකද මේ බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලෙදිම මේ කුසලය සහ අකුසලය සම්බන්ධයෙන් නිවැරදි දැක්මක් උන්වහන්සේ තුළ තිබිලා තියෙනවා. ඒ නිසා ඒ හිතට සිතුවිලි පහළ වෙනකොට උන්වහන්සේ ඒව සිතුවිලි වශයෙන් දැනගෙනත් තියෙනවා. තවත් ඒකට එහාට ගිහිල්ලා. ඒවා හුදෙක් සිතුවිලි, මේවා විතර්ක, මේක ඇවිල්ලා කුසල විතර්කයක් වෙන මේ ගුණට මම දානවා. මේක ඇවිල්ලා අකුසල විතර්කයක් වෙන මේ ගුණට මම දානවා. ඒතකොට මේ අපේ හිතේ පහළ වෙන සිතුවිලි අපිට මේ විදිහට කුසල අකුසල වශයෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් නම් මේක ඇවිල්ලා කුසල හිතක්, මේක ඇවිල්ලා අකුසල හිතක් කියලා වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ඒකට අපි තේරුම් ගන්නවා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විදාවිතක් සූත්‍රයේදී මේ අකුසල විතරකයක් මම දිගට හිතන්න ගියාම මට තේරෙනවා මේකේ ආදීනව ගොඩක් තියෙනවා. මේක මටත් අහිත කරයි මගේ අයහපත පිණිස මුල් වෙනවා. අනුන්ටත් අයහපත පිණිස මුල් වෙනවා. අපේ දෙපාර්ශ්වයටම අයහපත පිණිස මුල් වෙනවා. මේ තුලින් මගේ හිතේ ද්වේෂයක් ඇති කරනවා. කරදරයක් ඇති කරනවා, වෙහෙසක් ඇති කරනවා. මාව නිවනින් ඈතට අරගෙන යනවා. මේ අකුසල විතරකයක් මම හිතේ පවත්වන්න ගියා. හැබැයි කුසල විතරකයක් පවත්වන්න ගියාම එහෙම එකක් නෑ. ඒ කුසල විතරකය හිතේ පැවතීම හරහා මගේ හිතේ අම්පමණක සැනසීමක් ඇති වෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමෙන් මට යහපතක් සැලසෙනවා, අනුන්ටත් යහපතක් සැලසෙනවා. ඒ වගේමයි හිතේ වෙහෙස වෙනකොට හිත අම්පමණක පිනවීමක් කරනවා, සැනසීමක් ඇති කරනවා. ඊළඟට මාව නිවනට ලං කරනවා. ඒ නිසා මම මේ දෙකේ ආදීනව දෙපැත්තේ ආදීනව අනිසංස තේරුම් අරගෙන අකුසල විතරක මම පුළුවන් තරම් අර වගේ වර්ගීකරණය කරලා බැහැර කරලා ඉවත් කරන්න වෑයම් කළා. ඒක උනන්දු කරනවා නේද මම මේ පැත්ත උනන්දු කරා. ධෛර්ය කරා මේ කුසල විතරක පැත්ත. කාම විතරක වෙනකොට මම නෙක්ඛම් විතරක ඉස්සරහට ගත්තා. ව්‍යාපාර විතරක වෙනකොට අව්‍යාපාර විතරක මම ඉස්සරහට ගත්තා. ඊළඟට විහිංසාව විතර්ක වෙනකොට මම අවිහිංසාව විතර්ක ඉස්සරහට ගත්තා. ඒතර මේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ තමන් වහන්සේ කුසලයේ අකුසලයේ තේරුම් අරගෙන මුල් වකවානුවේ දෙම කටයුතු කරන ආකාරය අපිට කියලා දෙන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේම මේ කර්මය හා කර්මඵලය සම්බන්ධයෙන් සම්මාදිට්ඨිය අපිට කියලා දීපු තවත් අවස්ථා හම්බ වෙනවා. ඒක උදාහරණයක් තමයි මේ මහා චත්තාරීසක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මෙන මහා ජත්තාරේසික සූත්‍රයේදී භාගතුන් වහන්සේම අපිට කියලා දෙනවා මේ සම්මාදිට්ඨිය සම්බන්ධයෙන්. කතංජ භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. එතකොට මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා. සම්මාදිට්ඨිය තමයි හැමදේටම මුල් වෙන්නේ. සම්මාදිට්ඨියෙන් තමයි පාර කියලා දෙන්නේ. සම්මාදිට්ඨිය හැමදේටම මුල් වෙනවා කියන කාරණාව මෙතනදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා. පුබ්බංගමා හෝති. එයා තමයි මුලින් පහළ වෙන්නේ. එමත් එයා තමයි මුළු කටයුත්තටම අවශ්‍ය කරන දැක්ම නිවැරදි දැක්ම ඇති කරලා දෙන්නේ. ඒතර එයා ඒ දැක්ම තුල තියෙනවා මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිති පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨිති පජානාති. සාස්සෝති සම්මාදිට්ඨි. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැන ගැනීම සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් දැන ගැනීම ඒකත් සම්මාදිට්ඨියක් තමයි. එහෙනම් අපි මේ මුලින් එකාතකින් බලනවා මෙතන යම් පමණක නිවැරදි අවබෝධයක් සිද්ධාන්තමය වශයෙන් එක්තරා අන්දමක නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. ආ මෙන්න මේක තමයි කුසල් මේක තමයි අකුසල්. ඒතර අපි ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සේ වශයෙන් කටයුතු කරද්දී එහෙනම් මෙන්න මේ මූලික સિદ્ધාන්තය දැනගැනීම අතිශය වැදගත්. මේව ඇවිල්ලා පාප කර්ම මේක ඇවිල්ලා කුසල කර්ම. මෙන්න මේ දෙක වෙන් කර ගැනීම ඉතාම වැදගත්. එතකොට අපේ අකුසල කර්ම කරනවා වෙනුවට එහින් වෙන්වීම ඉතාම වැදගත්. ප්‍රාණඝාතයෙන් වෙන්වීම. හොරකමෙන් වංචාවෙන් වෙන්වීම. කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. ඊළඟට බොරුවෙන්, කේලමෙන්, පරුස වචනේ, හිස් වචනයෙන් වෙන්වීම. ඊළඟට තමන්ට නුසුදුසු දේවල් කෙරෙහි, වස්තුන් කෙරෙහි ලෝභයක් ඇති කරගැනීමෙන් වැළකීම. ඊළඟට හිතේ ද්වේෂයක් වෛරයක් ඇති කර ගැනීමෙන් වැළකීම. ඊළඟට හිතේ මිත්‍යා දෘෂ්ටියක් ඇති කර ගැනීමෙන් වැළකීම. ඒතර මේ කුසල පැත්ත. ඒතර මේ දෙපැත්ත අපි හොඳට දැනගෙන වාසය කිරීම වැදගත්. ඉතින් මේක මූලිකම පදනම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටිය ගැන මෙතෙන්ද විවරණයක් කළා. කොහොමද මහන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්ති දෙන්නං නත්ති හිත්තං නත්ති හුතං නත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා ඒ ඉමච්ච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති අයං වික්කවේ මිච්ඡාදිත්‍ති එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය ඉදිරිපත් කරපු ඇතන් ශාස්ත්‍රුන් වහන්සේලා එදා ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලෙදිම මේ මේ මිත්‍යා දෘෂ්ටිය දේශනා කරපු මේ මිත්‍යා දෘෂ්ටියේ අනිත් පිරිස සමාදම් කරපු ඇතම් ශාස්ත්‍රෝන් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන්ම දේශනා කරනවා. ඒතොර දුන් දෙහි විපාක නැහැ. එතකොට අපි කරන අපි කියන පුද සත්කාර ආදී කටයුතු වල කිසිම විපාකයක් නැහැ. කරන කුසල් අකුසල් කර්මවල විපාක නැහැ. එතකොට මෙලොවක් නැහැ පරලොවක් නැහැ. දෙමව්පියන් විශේෂයි කරන ආවතේම සත්කාර සැලකිලි උපස්ථාන මේවා කිසි ඵලයක් නැහැ. ඊළඟට උපපාතිකව පහළ වෙන සත්‍යෝ නැහැ. අන්න මේ ලෝකය හා සම්බන්ධයෙන් නිවැරදි දැක්මක් ඇති කරගෙන නිවැරදි දැක්ම අනිත්‍යයට ඉදිරිපත් කරන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ නැහැ කියලා මේ මිත්‍යා දෘෂ්ටියක් තමයි එතකොට මෙතන වෙන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය යම්ස කෙනෙක් දානවා නම් එතන එයා පින්පව් පිළිගන්නේ නැහැ. කුසල අකුසල එයා පිළිගන්නේ නැහැ. එයා ඒ වෙනුවට තමන් හදාගත්ත මතවල ඉඳගෙන සමාජයට වැරදි පව්කම් වල යෙදෙමින් තමයි එයා වාසය කරන්නේ. ඉතින් ඒකේ සමානලාවට අපිට තේරෙන්නේ නැහැ මේ පරලොවක් තියෙනවා මිලොවක් තියෙනවා කියන කෙනෙකුට එකපාරට විශ්වාස කරන්න තවද පරලෝක කොහෙද තියෙන්නේ කෙනෙක් අහන්නත් පුළුවන් මේ පව්කම් කළා කොහෙද යන්නේ අපාය මේ ලෝකෙමද තියෙන්නේ අපාය නැත්තම් වෙන ලෝකෙක අපාය කොහෙද තියෙන්නේ දිව්‍ය ලෝකෙ කොහෙද තියෙන්නේ විවිධ ආකාර ප්‍රශ්න අහනවා ඒව සම්බන්ධව ඇත්තටම තවත් සූත්‍රවලදී දේශනා කරලා තියෙනවා අපන්නක සූත්‍රය හැම ගත්තාම එතනදී බුදුරජාණන් වහන්සේ අපන්නක ප්‍රතිපදාවක් දේශනා කරනවා මොකද එකපාරටම අපිට පිළිගන්න අමාරුයි කෙනෙක්ට සැක තියෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙනවද? පරලෝකයක් තියෙනවද? මේ කුසල කර්ම වල විපාක අපිට එකපාරටම පේන්න නැහැ. ඉතින් මේක කළා හරියනවද? කියලා ඒතකොට කෙනෙක්ට ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ එතෙන්ද කියනවා මෙතෙන්දී අපන්නක ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. මොකද අපිට පේන්නේ නැති වුණාට අනාගත භවයක් අනාගත කර්ම විපාක සම්බන්ධයෙන් අපිට එකපාරට තේරෙන්නේ පේන්නේ නැති වුණාට බැරි වෙලාවක් තිබුණොත් තමයි අමාරු වෙන්නේ. හිතන්න අපේ මේවා පිළිබඳ අවබෝධයක් අපිට නැහැ. අපේ අනාගත භවයක් ගැන කුසලයේ අකුසලයේ විපාක ගැන අපි පිළිගත්තේ නැහැ. ඉතින් අපි ඕන ඕන දේවල් කරා. ඔහේ අකුසල් කරා, කයෙන් වේද අකුසල් කරා, වචනයෙන් අකුසල් කළා, හිතින් අකුසල් කරා. ඉතින් බැරි වෙලාවත් මේ මේ අකුසල් කරන්න ගිහිලා දැන් අපි හිතුවේ නැතුණාට මේකෙන් ඔන්න කර්ම රැස් වුණා. ඒ බැරි වෙලාවත් ඔන්න ඊළඟ භවයක් තිබුණොත් එහෙම ඉතින් අපිටම තමයි ඒකේ ප්‍රතිපාක ලැබෙන්නේ. එතන තියෙන අවදානම. අපි නොදන්නාකම මේකට අපිට නිදහසට කාරණාවක් වෙන්නේ. අපි විශ්වාස නොකලට නොදැනගෙන හිටියට අපි ඒ විශ්වාස නොකිරීම හරහාම විවිධ පව්කම් කළා. අන්තිමට අපිමයි දුක් විඳින්න වෙන්නේ. මොකද බැරි වෙලාවත් ඔන්න මේ එහෙම විපාක දෙන ස්වභාවයක් තියෙනවා නම් තිබෙනවා නම් පරලෝකයක් තියෙනවා නම් ඉතින් අපිටත් එතකොට ඊළඟට ඉපදිලා ඒ අපාගත වෙලා ඉතින් දුක් විඳින්න සිද්ධ වෙනවා. මේක ආකාරයක් බුදුහාමුදුර පෙන්නන අපන්නක ප්‍රතිපදා හිතන හැටි. අනිත් පැත්තට අපේ මේවා තිබුණත් කමන්න නැතත් කමන්න මම කුසල කර්මවල යෙදෙනවා. මොකද ඒක මගේ හිතේ සතුටක් ඇති කරනවා මටත් යහපතක් සැලසෙනවා. අනුන්ටත් යහපතක් සලසනවා. ඉතින් මම දන්නේ නැහැ හැබැයි මේකේ විපාක ඇත්තටවත් ඇත්ත වශයෙන් මට ලැබෙයිද කියලා මට විශ්වාසයක් ලකුවට නැහැ. ඊට ඊළඟ භවයක් තියනවාද කියලා පරලෝකයක් තියනවාද කියලාත් මට විශ්වාසයක් නැහැ. හැබැයි මේ හරිදේ කිරීම තුළ මට යම් සහනයක් තියෙනවා. හරිදේ කිරීම තුළ අනිත්‍යයෙන් කිසි ප්‍රවාදයක් කිසිම අපි කියමු අවඥාට ලක්වීමක් එහෙම වෙන්නේ නැහැ. ඒකට එයා ප්‍රශංසා කරනවා. එයාටත් යම් පමණක සාහනයක් සිද්ධ වෙනවා, යහපතක් සිද්ධ වෙනවා. දැන් මේ කුසල කර්ම වල යෙදෙල්ලි මටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙනවා. ඒක මට මේ ලෝක වශයෙන් තේරෙනවා දැන්. මේ ලෝක වශයෙන් මේ යහපතක් කිරීම තුළ තියෙන ස්වභාවය තේරුම් ගන්න මට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පරලෝකයක් තියෙනවා නම් තීර්දේ. එතකොට ඉතින් ඒකේ විපාක ලැබුණා නම් තවත් හොඳයි. හැබැයි ඉතින් මෙලෝ වශයෙන්ම, ditthතම වශයෙන්ම මට මේකේ විපාක කෙසේ වෙතත් මගේ හිතේ යම් සතුටක්, සහනයක්, අනිත් අයත් එක්ක කටයුතු කරද්දී මට සහනයක් මට පේන්න තියෙනවා. ඒ නිසා මම මේ කුසල කර්ම වල වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අපන්නක ප්‍රතිපදාව යදාගෙන මේ හරි පක්ෂයේ කටයුතු කරන්න කියලා. කුසල පක්ෂයේම කටයුතු කරන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සමාහලාවට අපිට කර්මයේ සම්බන්ධයෙන් ඊටාම පුළුල්ව දැනගැනීමේ හැකියාවක් නොතිබෙන්න පුළුවන්. අර ඊළඟ භවයක් සම්බන්ධයෙන්, පරලෝකයක් සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයක් සමහර අපිට නොතිබෙන්න පුළුවන්. නමුත් මේ අපන්නක ප්‍රතිපදා පාවිච්චි කරන්න පුළුවන් අපිට කුසල පක්ෂයේම යහපත සිද්ධ වෙන සලසන පක්ෂයේම කටයුතු කරා. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා මේ සම්මාදිට්ඨිය ගැන. මේ මහා චත්තාරීසක සූත්‍රයේ. කතමාජ භික්කවේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදා. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙආකාරයකින් දේශනා කරනවා. මොකක්ද ආකාර දෙක? අතිබික්කමේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්කා. මහණේ එක්තරා අන්දමක සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙනවා. උපදි විපාක ලැබලා දෙනවා. අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ වගේම මහණෙනි තවත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ආර්යයි. ආශ්‍රව රහිතයි. ලෝකෝත්තර තත්වයක පවතිනවා ඒක මාර්ගාංගයක් බවට පත් වෙනවා අපිට තේරෙනවා දැන් බුදුරජාන් වහන්සේ මේ පැති දෙකක් පෙන්වන්නේ එක පැත්තක් තමයි අපිට ලෞකික වශයෙන් කුසල් කරමින් අකුසලයෙන් ඈත් වෙලා කටයුතු කළා ඒ තුලින් අපිට යහපත් ජීවිතයක් ගත කරන්න වෙන වශයෙන් පරලෝ වශයෙන් යහපත් කුසල විපාක ලබමින් මේ සංසාර ගමනේදී යහපත් මිනිසෙක් විදිහට දුකෙන් අඩුව වාසය කරන්න පුළුවන් පරිසරයක් මේ කම්මස්සගතා සම්මාදිට්ඨිය තුලින් ඇති කරන දේ. ඒකට පස්සේ අපිට වෙනවා මේක තමයි කර්මය හා සම්බන්ධ සම්මාදිට්ඨිය. ඒතර මේකම තමයි අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නලා දුන්නේ. දැන් ඊට පස්සේ බුදුහාමුදුර විස්තර කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්කා. මානි කුමක්ද මේ ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙන, ඒ කියන්නේ යහපත් පැත්තේ පිහිටලා තියෙන, නිවැරදි කුසල පක්ෂයේ පිහිටලා තියෙන ඒ වගේම මේ සම්මාදිට්ඨිය අනුගමනය කිරීම තුළින් Tamanට හොඳ විපාක ලැබෙන ඒ සම්මාදිට්ඨිය මොකක්ද? අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතික අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්බංගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්තේති. අර කලින් ඉදිරිපත් කරපු මිත්‍යා දෘෂ්ටියේම ප්‍රතිවිරුද්ධ පැත්ත බුදුරජාන් වහන්සේ මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියලා දෙනවා. එතකොට දුන් දෙහි විපාක තියෙනවා කරපු යම් යම් විවිධාකාර යාග හෝමාදී කටයුතු වල යම් විපාක තියෙනවා. ඊළඟට කරපු හොඳ නරක කුසල අකුසල කර්මවල විපාක තියෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අයට කරන අප උපස්ථානවල විපාක තියෙනවා. ඊළඟ ඕපපාතිකව පහළ වෙන සත්වයෝ ඉන්නවා. ඒ වගේමයි මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා. මේ දේවල් හා සම්බන්ධයෙන් හොඳ ගැඹුරු අවබෝධයක් තමා තුළින්ම ඇති කරගෙන ඒවා ලෝකයට ප්‍රකාශ කරනවා. මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ කුසලය හා සම්බන්ධ අකුසලය හා සම්බන්ධ කර්මය හා සම්බන්ධ සම්මාදිට්ඨිය උතර කියලා දෙනවා. ඊට මේක අපිට සංසන්දනය කරන්න පුළුවන් දැන් සාරිපුත් ස්වාමීන් වහන්සේ අර දීපු විවරණය සම්බන්ධයෙන් එතෙන්දී සාරිපුත් ස්වාමීන් වහන්සේත් පෙන්වන්නේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. අකුසලේ මොකක්ද කියලා දන්නවා අකුසල මුල් කියන්නේ මොනවද කියලා දන්නවා. කුසලය කියන්නේ මොකද්ද කියලා දන්නවා. කුසල් මුල් කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතෙන්දී අකුසලයේ වශයෙන් උතට බුදුහා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවලු ජෝ මා මේ ප්‍රාණඝාතය කියන එක අකුසලයක්. හොරකම් කරනවා කියන එක අකුසලයක්. ඊළඟට කාමීත්‍යාචාරයේ දෙනවා කියන එක අකුසලයක්. බොරු කියනවා කියන එක අකුසලයක්. ඊළඟට පරුෂ වචන කියනවා කියන එක අකුසලයක්. කේලම් කියනවා කියන එක අකුසලයක්. කිස් වචන කියනවා කියන එක අකුසලයක්. ඊළඟට මේ අනවශ්‍ය තැන්වල නොගැලපෙන තැන්වල Tamanට කිසිසේත්ම අදාළ නැති තැන්වල ලෝභයක් ඇති කරගන්නවා කියන කවුසලයක්. උදාහරණයක් වශයෙන් අපි ගමු ඔන්න යම්සි කෙනෙක්ගේ බෙනිදක් කිව්ව. ඉතින් අපිට අපිටත් ඔන්න බෙනිදක් කිව්ව. ඒ ඉඳද්දි අපි අපේ බෙනිද පැත්තක තියලා. ඉතින් අනුන්ගේ බෙනිදකට ලෝභයක් ඇති කරගන්නවා, ආසාවක් ඇති කරගන්නවා, කැමැත්තක් ඇති කරගන්නවා. ඉතින් එතන තියෙන අවිද්‍යාවක්. අන්න ඒ වගේ. ඉතින් නොගැලපෙන කිසිසේත්ම අදාළ නැති ඇති කර නොගත යුතු තැනක ලෝභයක් ඇති කර ගන්න නම් එතන තියෙනවා අවිද්‍යාවක්. ඒක අකුසලයක්. ඊට ව්‍යාපාදේ අකුසලයක්. ඉතින් ඒ වගේමයි තමන් කිසිසේත්ම වෛර නොකළ යුතු තැනැත්තෙක් කෙරෙහි තමන්ට හානියක් අයහපතක් සලසපු නැති යහපත් මිනිස්සෙක් කෙරෙහි ව්‍යාපාදයක් ඇති කරනවා නම් එතන අකුසලයක් තියෙනවා. ඊට මිත්‍යා දෘෂ්ටි අකුසලයක්. ඒතර මේ විදිහට දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අකුසලය කුසලය අපිට වෙන් කළා දෙනවා. අපිට තේරෙනවද මේ බුදුරජාණන් වහන්සේ මේක තව පැහැදිලි කරනවා මේ මේක තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය එතකොට පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙනවා. ඒතර අපි යම්සි කෙනෙක් මේ අකුසලය කුසලය දැනගෙන පුළුවන් තරම් අකුසලයෙන් ඉවත් වෙලා කුසලයක් පැත්තේ කටයුතු කරන්න ගත්තොත් එයා ඒකට නිවැරදි දේ තමයි කරන්නේ. ඒ නිවැරදි දේ Tamanටත් යහපත සලසනවා අනුන්ටත් යහපත සලසනවා. ඒතර ඒ හරහා එයාට කුසල විපාක ලැබෙන්න යනවා. ඒවලට ලොකු විස්තර එනවා. ඉතින් විවිධාකාර සූත්‍ර දේශනාවලදී චූලකම විභංග සූත්‍රය, මහා කම විභංග සූත්‍රය ආදී සූත්‍රවල තියෙන බුදුරජාණන් වහන්සේ ඉතින් ඒවත් පැහැදිලි කරලා දෙනවා. ඒ කුසල විපාක මොනවද? අකුසල විපාක මොනවද? ඒ අස්සෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේ උපදී විපාක. ඒක අපි හිතමු යම්ස කෙනෙක් නිවැරදි දෙයක් නම් කරේ. එයා ප්‍රාණඝාතය කරනවා වෙනුවට සතුන් මරනවා වෙනුවට පුළුවන් තරම් અભේදානෙ දීමක් උන්ට ඒ සතුන් විශේෂ පවා අපි හිතමු දයාලුකම්පීව කටයුතු කිරීමක් කරනවා නම් එතකොට එයාට දීර්ඝාෂ ලැබීමක් ආදී ඒ කුසල විපාක යාර ලැබෙන්න ගන්නවා. යහපත් දේ කටයුතු කිරීම නිසා එයාට ප්‍රදීර්ඝාෂ ලැබෙනවා. එයාගේ කායික නිරෝගී බව වැඩි වෙනවා. මෙලොව වශයෙන් උත් පරලොව වශයෙන් උත් එයා යම් තැනක ගිහිල්ලා ඉපද ලැබුණා නම් එයාට තරම් දීර්ඝාෂ ලැබෙනවා. හොඳට වර්ණ සම්පත්තියක් කාය ශක්තියක් නිරෝගී භාවයක් ඇතිව කටයුතු කරන්න අර කරපු කුසල කර්මයන්ගේ හේතු වශයෙන් එයාට ලැබෙනවා. ඒතර මෙන්න උපදි විපාක. උණු ලබා ගන්න පුළුවන් මේ කුසල් කිරීම හරහා. ඒතර මේක මේ මූලික පදනම. අපි මේ කතා කරන්නේ මේ සම්මා දිට්ඨියේ මූලික පදනම තමයි කතා කරන්නේ. කර්මයේ කර්මඵලය තේරුම් ගැනීමක්. කර්මයේ කර්මඵලය අදහා ගැනීමක්. ඒ අනුව කටයුතු කිරීමක්. ඒතර මේකේ අනිත් පැත්තට අර මේ ලෝකය හා සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන තමා තුළින්ම ඒ බඳු අවබෝධයක් ඇති කරගෙන සාක්ෂාත් කරගෙන ලෝකෙට දේශනා කරන අය ඉන්නවා කියලා ගැනීම තුළ ඒ සම්මියක් දෘෂ්ටිය තුළ එතන මේ බුදුරජාන් වහන්සේ වැනි උතුමන් මේ ලෝකයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ගැඹුරු ධහමක් දේශනා කරනවා කියලා ඒ එකාතෙන් අපි ඒ අපිට නොතේරෙන හැබැයි තවත් උතුමන් වහන්සේ කෙනෙක් පෙන්වන මාර්ගය හා සම්බන්ධයෙන් අපේ යම් පමණ විවෘත භාවයක් ඇති කරගෙන තියෙනවා. ඒතර මෙතනින් අදහස් වෙන්නේ නැහැ. ඒතර මේක හුදෙක් සිද්ධාන්තයක් වශයෙන්ම තබා ගැනීමක්. ඒකට සීමා වීමක්. සිද්ධාන්තයක් වශයෙන් තබා ගැනීමත් අතිශය වැදගත්. හැබැයි ඒකට සීමා වීමක් නැහැ. ඉන් එහාට එහෙනම් දැන් යන්න පෙළඹීමක් තියෙනවා. අතන අර අකුසල් අයින් කළා, එනකොට කුසලයක් වඩලා, කර්මය කර්මඵලය අදහාගෙන කටයුතු කළා, කුසල් වඩලා, අම්මට තාත්තට උපස්ථාන කළා. මේ ලෝකේ තියෙනවා, පරලෝකේ තියෙනවා කියලා පොඩ්ඩක් තේරුම් අරගෙන පුළුවන් තරම් තමන් යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න එයා වෑයම් කරනවා. සමහරට කලින් සත්තු මැරුවා. හොරකම් කරා, වංචා කළා. සමහර විට කාමීත්‍යාචාරයේත් යෙදුවා. යෙදුණා. බොරුත් කිව්වා, කේලම් කිව්වා. හිස් වචනත් කතා කළා. පරුෂ වචනත් කතා කළා. නරක තැන්වල, වැරදි තැන්වල ලෝභයකුත් ඇති කරගෙන තිබුණා. ව්‍යාපාදයක් තේලා තිබුණා, මිත්‍යා දෘෂ්ටිත් තිබුණා. හැබැයි දැන් ඒවා පෙරලෙනවා අනිත් පැත්ත. තේරුම් ගන්න ඕන මෙහෙම කළා හරියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ බාගතුනාංශ දේශනා කළා තේනවා. මෙන්න මෙහෙම දෙයක් ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේවා තමයි අකුසල් කියන්නේ. අපි අකුසල් කර කර ඉඳලා තේන්නේ. මම දැන් ඇස්තු වෙන්න ඕනේ සූදානම් වෙන්නේ කුසල් කරන්න. කියලා එයා කුසල පක්ෂයට උත්සාහයක් දානවා. දැන් ආයතර වෑයම් කරනවා. මේ ශික්ෂාපද වශයෙන් ආරක්ෂා කරගන්න. කය වචනේ හික්මව ගන්න එයා වෑයම් කරනවා. එතකොට මෙන්න මේ කටයුත්ත අතිශය වැදගත්. තේ කෙනෙක් තරත්තෙක්ගේ හිතේ ඇතිවෙන පරිවර්තනය. මම පොඩ්ඩක් මම හොඳ මිනිසෙක් වෙන්න ඕන. මම මේ සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයෙක් විදිහට කටයුතු කළා මට හරියන්නේ නැහැ. මම කවදා හරි යහපත් පැත්තට හැරෙන්න ඕන කියලා මේ අදිෂ්ඨානය කැටි කරගැනීම. තමයි ඒකෙන් මේ අනිත්‍යයට පේන්න, අනිත්‍යයෙන් ලාභ ප්‍රයෝජන ලබන්න, ප්‍රශංසා ලබන්න ගරු සත්කාර ලබන්න නෙමෙයි මේ මනුස්සකම බලන් තේරුම් ගන්න. කරන්න තියෙන දේ මෙන්න මේකයි. නොකල යුත්තේ මේකයි. කල යුත්තේ මේකයි කියලා තේරුම් ගන්න. ඒතර මෙන්න මේ පරිවර්තනය යම්ස කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා නම් එතනම මේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. සාම හැබැයි මේ ලෞකික පැත්තේ. එතට එයා එක්තරාන්දමකින් එයා කුජලයේ වශයෙන් තමයි කටයුතු කරන්නේ. මම හොඳ වෙන්න ඕනේ. මම යහපත් දේ කරන්න ඕනේ. මම දැන් යහපත් දේ කරනවා. මම දැන් ඔන්න ගිහිල්ලා සතෙක්ව බේරගත්තා. මම දැන් හොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට මම අනිත් අයගේ දේට ආරක්ෂා කරලා දෙනවා. මම දැන් කාමීත්‍යාචාරයේ හැසිරෙන්නේ නැහැ. මම දැන් බොරු කියන්නේ නැහැ. මම පුළුවන් තරම් සත්‍ය වචනේම කතා කරනවා. මම දැන් කේලම් කියන එක වළක්වගෙන පුළුවන් තරම් අනිත් අයව සමගි කරන වචනයක්ව කතා කරනවා. ඊළඟට මම පරිශාසන කතා කරන්නට පුළුවන් තරම් ප්‍රිය උපදවන වචන කනට අහන්න මිහිරි දෙයක් කතා කරනවා. අර්ථවත් දෙයක් කතා කරනවා. ඊට පස්සේ මම මගේ දිහින් යපෙන්න බලනවා අනාවශ්‍ය දේවල් ගැන මම මේ මගේ හිතේ ආසාවක් ඇති කරගන්න නැතුව, ලෝභයක් ඇති කරගන්න නැතුව වාසය කරනවා. ව්‍යාපාදයක් ඇති කරගන්න නැතුව වාසය කරනවා. මිත්‍යා දෘෂ්ටියක් හිතට දාගන්න නැතුව හිත දැන් මේ යන ගමනේ කුසල පක්ෂේ තියාගන්න වෑයම් කරනවා. දැන් එතකොට මේ කෙනෙක් තාම ඉන්නවා. කෙනෙක් වෙලා තමයි මේ ගැම්ම ගන්න. ඒ නිසා අපිට එකපාරටම එතන අනාත්ම දර්ශනයක් තියෙනවා. එතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ කියලා. අපි මේ ගාක් ඈත් තියෙන ගැඹුරු දහමක් එකපාරට දාගෙන නමාවේ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ අනාත්ම දර්ශනය ඉදිරිපත් කළේ ටිකක් එහාට ගිහිල්ලා. මේ පිටුතුන්ට මතක ඇත්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරද්දී බුදුරජාන් වහන්සේ එකපාරට ඒකේ අනාත්ම දර්ශනයක් කියලා දෙන්න නෑ. ඒ පංචවග්ගීය භික්ෂූන් සෝතාපන්න තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි සෑහෙන ගැඹුරකට ගියාට පස්සේ තමයි මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරන්නේ. එතන තියෙන සෑහෙන ගැඹුරක්. එතන එක පාටව මේ ගැඹුරුම තැනකින් පටන් ගත්තොත් මොකක් කරන්න බෑ. ඒ නිසා මුලින් මම ඉන්නවා කෙනෙක් ඉන්නවා. එයා හැබැයි යහපත් මිනිසෙක් වෙන්න ඕනේ. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දෙමව්පිය ඉන්නවා මම දෙමව්පියන්ට ගරු කරන්න ඕනේ, ගරු සත්කාර කරන්න ඕනේ, යහපත් දේවල් දේවල් තියෙනවා. ඒ මම මේ කුසල කර්ම වල යෙදෙන්න ඕනේ. අකුසල කර්ම වලින් ඉවත් වෙන්න ඕනේ. මම සත්පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මේ එයා මේ කුසල පක්ෂයේ කටයුතු කරද්දී අවිද්‍යාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම අවිද්‍යාවක් තියෙනවා. ඒකයි මේ කියන්නේ සාසවා ආශ්‍රව සහිතයි. විශේෂයෙන්ම අවිද්‍යා ආශ්‍රමයක් මේ මේ தත්ත්වය තුළ ක්‍රියාත්මක වෙනවා. ආශ්‍රව සහිතයි. හැබැයි ඉතින් එතන කුසල විපාක ලැබෙනවා, උපදී විපාක ලැබෙනවා. ඒ වගේම මේ කුසල පක්ෂයේ තමයි පිළිලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් අදහස් නැහැ දිගටම මේ කෙනෙක් වෙලා පුජ්‍යලයක් වෙලා යහපතම කරමින් කුසල්ම කරමින් ඒ පුජ්‍යල භාවය තව තව වර්ධනය කරගන්න කෙනෙක් වශයෙන් වැළඳෙන්න අනිත් ආස්තර දානපතියෙක් වශයෙන් සත්පුරුෂයෙක් වශයෙන් කැපිපෙනෙන්න කුසල් කරනවා කියන එක නෙමෙයි දැන් මේ කියන්නේ. ඒකට ඒකත් කරන්න පුළුවන්. එයාට හිතෙනවා මම කුසල් කළා අනිත් අය අතර කැපිපෙන්න ඉන්නවා. නරකක් නෙමෙයි ඉතින් නරක දෙයක් නෙමෙයි කරන්නේ කුසලයක් කරන්නේ හැබැයි දැන් මෙතන ක්‍රියාත්මක වෙන එක්තරා මොටියක් එහාට ගිය පැත්තක්. කුසල් කළා කෙනෙකුට කෙනෙක් පිරිස අතර කැපී වෙන්න පුළුවන්. දන් දීලත් කෙනෙක්ට පිරිස අතර කැපී වෙන්න පුළුවන්. ඒක નિસર્ගයෙන් වෙනවා නම් ස්වභාවයෙන් වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් වමනායෙන්ම කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන අනිත්‍යයේ ප්‍රශංසා බලාපොරොත්තුෙන් තමන්ගේ ස්වභාවය, පුජ්‍යල භාවය තව තව ලොකට ලොකට ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධ වෙන්නේ මේ දේවල් කරනවා නම් එතකොට ඉතින් අපි තව පැත්තට යනවා. ඒක නෙමෙයි අත්‍තර මේ පෙන්වන්නේ. ඒ යම් පමණක සූක්ෂම අන්දමින් කෙනෙක් වෙලා පුජ්‍යලෙක් වෙලා තමයි තාමත් මේ කටයුතු කරන්න. තාම ලොකු ගැඹරකට ඇවිල්ලා නැහැ. හැබැයි මෙන්න මේ මුල් මට්ටම අවශ්‍ය වෙනවා. සම්පූර්ණයෙන්ම අසත්පුරුෂයෙක් වෙලා හිටිය කෙනෙක්ට එකපාරට අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කරලා පැටලෙනවා ඔක්කොම. ඒ නිසා මේ මිනිස්සයා ඉස්සෙල්ලා අපි යහපත් පැත්තට ගන්න අවශ්‍යයි. එයාට කියලා දෙනවා මේ ලෝකයක් කියලා දෙනවා මෙන්න මේ කරන කුසල කර්මවල විපාක තියෙනවා. අකුසල කර්මවල විපාක තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න කරන දේවල් සම්බන්ධයෙන් වග කියන්න සිද්ධ වෙනවා. කියලා යාව යහපත් පැත්තට නම්මා ගැනීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මෙතන නතර කරන්නේ අර ඒ සම්මා දිට්ඨිය යම් ඉඩක් තියලා තියෙනවා මේ ලෝකේ ගැන ඊට වඩා ගැඹුරක් දේශනා කරන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා තියෙනවා. එතකොට ඒ මට තේරෙන්නේ නැති පැත්තක් තව මේකේ තියෙනවා. ඒතර මට පොඩ්ඩක් එනම් හිත හිතේ ඉඩක් තියෙනවා කාටයක් එහාට යන්න, හිතලා බලන්න. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්න. දැන් පින්වත්නි මේ සම්මාදිට්ඨියේ තියෙන වෙනේ පුබ්බංගම ස්වභාවය. තවත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සූර්යස්ස භික්ඛවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යද්දං අරුණංගං ඒවමේව කෝ භික්කවේ කුසලානං ධම්මානං ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං සම්මාදිට්ඨි. මහණෙනි මේ හරියට දැන් ඉර පායනකොට මේ තුනතුන් දන්නවා අරුණ උදා වෙනවා. තාම ඉර පායලා නැහැ. හැබැයි මේ අහසේ ඒ වර්ණය වෙනස් වෙලා ඒ අරුණෝදයක් පහළ වෙනවා. මේ අරුණෝදය පහළ වීමෙන් පේනවා අපිට අනිවාර්යයෙන්ම දැන් ඊට පස්සේ තමයි ඉර උදා වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා එහෙම විශේෂයෙන්ම ඔය අරුණ ගැන සැලකිලිමත් වෙනවා. ඒ කාලය සහ විකාලය වෙන් වෙන්නේ මෙන්න මෙතනින්. අපි ගත කරා විකාලයක ඊට පස්සේ අරුණ උදා වුණාට පස්සේ ඒක කාලය බවට පත් වුණා. දැන් ඉතින් දානි වල ගන්න පුළුවන්. කාලය දැන් තියෙන්නේ. විකාලය අවසන්. අරුණෙන් තමයි ඒක තීරණය. එතකොට මේ සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් වෙන්න මේ වගේ මේ සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා. එයා දැන් ඇති කරගන්නවා එක්තරා දැක්මක්. මම මෙහෙම තමයි කටයුතු කරන්නේ. මේ විදිහට මං ඉන්නවා. මං කරපු පවකම් ටික අත්හැරලා දාන්න ඕනේ. දැන් ඉතින් පොඩ්ඩක් මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. එයාගේ හිතේ ඇති කරගන්නා පරිවර්තන සුළුපටු නැහැ. ඒ නිසා අපි ඒ ඇති කරගන්නා සම්මා දිට්ඨිය උනත් පහත් කොට සැලකිය යුතු නැහැ කිසිසේත්. ඒක ලොකු පරිවර්තනයක්. ඒ කුසලය අකුසලය තේරුම් අරගෙන අකුසලය බැහැර කළා කුසලය වර්ධනය කරන පැත්තට යම්සි කෙනෙක් නැඹුරු වුණා නම් ඒ අනුව දැන් එයා කටයුතු කරන්න වෑයම් කරනවා නම් ඒක තමයි මේ දීර්ඝ ගමනක පටන් ගන්න. ඒක තමයි පූර්ව නිමිත්ත. කුසලානන් ධම්මානං ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං කදිදං සම්මාදිට්ඨි. මොකද මේ ඇති කරගත්ත දැක්ම මත තීරණය වෙනවා දැන් එයාගේ සියලු කාය කර්ම. මේ ඇති කරගත්ත දැක්ම මත තීරණය වෙනවා සියලු වාක් කර්ම. මේ ඇති කරගත්ත දැක්ම මත තීරණය වෙනවා සියලු මලක් කප. ඉතින් මේකත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලස්සන උපමා වලින්. එක සූත්‍රයක එනවා මේ යම්ස කෙනෙක් තිත්ත ලැබු එහෙම නැත්නම් එය කරවිලයට එහෙම කවුරු හරි කෙනෙක් පැල කරා නම් ඉතින් එතෙන්දී අනිවාර්යයෙන්ම එයාට ලැබෙන්නේ මේ තිත්ත ඵලයක්. මොකද පැල කළා තියෙන තිත්ත ඇටයක්. ඉතින් එතකොට එතෙන්දී තිත්ත ඇටයක් පළ කරපු නිසා තමයි මේ තිත්ත ඵලයක් ලැබුණේ. ඒ වගේ කියනවා යම්ස කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක පිළිලා නම් කටයුතු කරන්නේ. එයාගේ මුළු සර්වාංගයම මිත්‍යා දෘෂ්ටියට අනුව තමයි දැන් ක්‍රියාත්මක එයා කරන සියලුම කාය කර්ම වලට අර මිත්‍යා දෘෂ්ටියෙන් ලොකු අනුබලයක් ලැබෙනවා. එයා කතා කරන හැම කතාවකටම අර මිත්‍යා දෘෂ්ටියෙන් යම්සේ වැරදි මඟ පෙන්වීමක් ලැබෙනවා. එයාගේ හිතුම් පැතුම් සම්පූර්ණයෙන්ම අර මිත්‍යා දෘෂ්ටියෙන් පණ ගැන්වෙනවා. ඒ පැත්තට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ඒ පැත්තට තමයි වර්ණ ගැන්වෙලා තියෙන්නේ. ඒතර මේ මිත්‍යා දෘෂ්ටිය එයාට ලොකු බලපෑමක් ඇති කරනවා. එයාගේ සියලු කාය ක්‍රියා, සියලු වාක් කර්ම, සියලු මනෝ කර්ම. ඒතර මේ මිත්‍යා දෘෂ්ටියෙන් පොළඹවල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට ඒකම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සම්මාදිට්ඨිය ගැන. යම්සිනේ සම්මාදිට්ඨියක් සහිතව කටයුතු කරනවා නම් එයා හරියට නිකන් අර මිහිරි ඇටයක් මිහිරි පළගෙන දෙන ඇටයක් පැල කරා වගේ. අපි හිතමු අපි අඹ ඇටයක් පැල කරා. ඒ අඹ ඇටයක් පැල කරාම ඒතර අඹ ඇටය දැන් ඒතර පොළවෙන් උරාගන්නේ ඊට අනුරූප දේවල්. යමක් යා පෘථිවි රසයක් උරාගත්තම ඒක යා පරිවර්තනයක් කරගන්නවා මේ මිහිරි පැත්තට. ඒතර අඹ ගෙඩියක තියෙන මිහිරි ඵලය. මිහිරි රසය. ඒතර ඒ අඹ ඇටය හරියට නිකන් අර සම්මාදිට්ඨිය වගේ සම්මාදිට්ඨිය රෝපණය කරා නම් එතකොට ඒ අනුව තමයි එයා හිතන්නේ, පතන්නේ, කටයුතු කරන්නේ, කතා කරන්නේ. ඒතර එයාගේ සියලු කාය කර්ම වලට අර සම්මාදිට්ඨියේ ලොකු අනුබලයක් ලැබිලා තියෙනවා. එයාගේ වචනයට, එයාගේ කතාවට ඒ සම්මාදිට්ඨියෙන් ලොකු මඟපෙන්වීමක් ලැබිලා තියෙනවා. ඊළඟට එයාගේ හිතුම් පැතුම් වලට අර සම්මාදිට්ඨියෙන් ලොකු මඟපෙන්වීමක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ අපේ හිතවල ඒ සම්මාදිට්ඨිය රෝපණය කර ගැනීම ඉතාම වැදගත්. ඒ සම්මාදිට්ඨි බීජයෙන් තමයි අපිව පොළඹවන්නේ. ආ දැන් මේ හරි දේ. මේක වැරදි දේ කියලා අපිව එක්තරාන්දමක මෙහෙවන්නේ. ඒකෙත් මූලික අවස්ථාව තමයි අද අපි මේ කතා කරන්නේ. මේ කුසලයේ අකුසලයේ තේරුම් ගැනීම. ඒතර ඒකත් සුළුපටු නැහැ. ඉතින් අපි මේක මේ සරලයි කියලා මේක තමයි පදනම කියලා මේක තමයි පටන් ගැනීම කියලා මේක ලඝු කොට සැලකිය යුතු නැහැ. මෙතන තමයි අතිශය වැදගත් ආරම්භයක් අපිට ලබා දෙන්නේ. ඊට පස්සේ තමයි ඉතින් බුදුරජාන් වහන්සේ දැන් මේකේ තව ඒ මහා චත්තාරේක සූත්‍රයේදී අපිව ගෙනියනවා ඒ ලෝකෝත්තර පැත්තට. දැන් මේ අපිට විස්තර කරා ලෞකික පැත්තේ තියෙන සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අර කර්මයේ කර්මඵලය අදහාගෙන කටයුතු කරන ඒ සම්මාදිට්ඨිය. ඒකේ යම් පමණක අවිජ්ජාශ්‍රවයක් තියෙන බවත් පැහැදිලි කරා. හැබැයි ඉතින් තියෙන්නේ කුසල පක්ෂයේ කුසල විපාක ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එතනින් නතර නොකර අපිට තවත් පැත්තක් තවත් ප්‍රතිපදාවක් පෙන්ලා දෙනවා. ඒ නිසා මේ සම්මාදිට්ඨිය හුදු තර්කයක් නෙමෙයි. මේ සම්මාදිට්ඨිය හුදු સિદ્ધාන්තයක් නෙමෙයි. මේ සම්මාදිට්ඨිය යම් පමණක ප්‍රායෝගික පැත්තක් පෙන්න තියෙනවා. අර යම්ස කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා කියලා මේක කුසල් මේක අකුසල් කියලා දැනගත්ත පමණින් නෙමෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් එයා එයා වැඩේට බහින්න ඕනේ. එයා පව්කම් කර කර හිටියනම් ඒක දැන් නවත්තන්න ඕනේ. සත්තු මරමර හිටියනම් සත්තු මරණ එක නවත්තන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වුන නිසා. එතකොට ක්‍රියාපත්තක් තියෙනවා. ප්‍රායෝගික පැත්තක් තියෙනවා. එයා බොරු කීකේ හිටියනම් දැන් බොරු කියන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් වෑයම් කරන්නේ බොරු නොකියයි. දැන් එතකොට මෙතෙන්දී ඒ පැත්ත ඇත්තරම පෙන්ලා දෙනවා මේ මහා චත්තාරිසික සූත්‍රයේම මේ සම්මාදිට්ඨිය පූර්වංගම වීම මේ ලෝකෝත්තර පැත්තදී අර ක්‍රියාත්මක වෙන පැත්තදී දැන් එතන ඇත්තටම ලොකු පරාසයක් වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන පැත්ත සමාධිට්ඨිය ඒ ලෝකෝත්තර වශයෙන් වඩන්න ඒ ක්‍රියාත්මක වෙන පැත්තේ ලොකු පරාසයක් වෙන්නලා තියෙනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගල්ල. මහන්නේ කුමක්ද මේ සම්මාදිට්ඨිය? ආර්ය වූ අනාෂ්ට වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත් වෙන සම්මාදිට්ඨිය කුමක්ද? යාකෝ බික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංග අයං උච්චති බික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ତොර ඒ ඒ ඇතේ ගන්නා නුවණේ ලොකු පරාසයක් වෙන්නවා. ତොර මේ පරාසය මේ ආර්ය ශ්‍රාවකයාගේ හිතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ତොර එයා ආර්ය මාර්ගයක් වඩන්න දැන් වෑයම් කරනවා. බුදුහාමුදුරන්ගෙන් ඉගෙන ගන්නවා. මේක තමයි ධර්මය, මේක තමයි මට කරන්න තියෙන්නේ. මේ තමයි මට දිනු කරගන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාවක් වඩනවා. ඒක එක එක මට්ටම්. ප්‍රඥාව එක එක මට්ටම්. ප්‍රඥාව මුල් අවස්ථාව ප්‍රඥාව හොඳට බලගැන්විලා හිතේ ඇතුලේ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන අවස්ථාව ඊළඟට ඒකත් පහු කරලා ගිහිල්ලා බල ධර්මයක් වශයෙන් වැඩෙන අවස්තාව ඊළඟට තවත් එහාට ගිහිල්ලා දැන් හොඳටම නිවන පැත්තටම හැරිලා ධම්මවිචේ සම්බොජ්ජංගයක් වශයෙන් වැඩෙන අවස්ථාව ඊට පස්සේ මාර්ගාංගයක් වශයෙන් සම්මා දිට්ඨිය වැඩෙන අවස්ථාව. එතන අපිට තේරෙනතර මේ සම්මා දිට්ඨිය කියවහමත් මේ සුළුපටු නෑ. මේක දැන් මේ ප්‍රායෝගික අර්ථයෙන් යම්ස කෙනෙක් සම්මා දිට්ඨිය වඩ아가ගෙන යනකොට එකපාර්ට්ටම සම්මා දිට්ඨි මාර්ගාංගය වැඩෙනව නෙමෙයි. මේක මේ එයා පොඩ පොඩ පටන් ගන්නවා. පොඩ පොඩ නුවණ දිනු කරන්න පටන් ගන්නවා. ඒ නුවණ දිනු කරන පටන් ගැනීම තියෙන ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවෙන් තමයි අර කුසල අකුසල බෙදගත්තේ. ඒ ප්‍රඥාව තමයි දැන් තවදුරටත් වඩන්න යා වෑයම් කරන්නේ. තාක්ෂයක් හොයලා බලනවා. තාක්ෂයක් හිතේ දිනු කරන්න බලනවා. ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වඩන්න ගන්නවා. මේ පිටුතුන් අහලා ඇති ඉන්ද්‍රිය ධර්මයන් පහ. සද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥාව කියන මේ අන්තිම ඒ ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයේ වඩන්න නම් ඉතින් එකකකින් මෙතන මේ විපස්සනා පැත්තකට යෑමක් කතා කරන්නේ. ඒතර ඒ මට්ටමේ ප්‍රඥා ඉන්ද්‍රිය පෙන්වන්නේ විශේෂයෙන්ම මේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාලෝක. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ පතා කරන සෑහෙන විපස්සනා මූලික කරගත්ත. හිතේ නුවණක් විනිවිද යන දැක්මක් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නා මට්ටමක්. ඒ කියන්නේ යාට ඒක තනියෙන් කරන්න අමාරුයි දැන්. ඒ සම්මාදිට්ඨිය ඒ මට්ටමේ ප්‍රඥාව දිනු කරන්න නම් ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒක දිනු කරන්න නම් වීරයක් අවශ්‍යයි. දිනු කරගන්න නම් සතියක් අවශ්‍යයි. ඒක දිනු කරගන්න නම් සමාධියක් අවශ්‍යයි. ඒකට මේ අනේකොත් ඉන්ද්‍රිය ධර්මයන්ගේත් යම් පමණක අනුග්‍රහයක් ලැබමින් තමයි දැන් මෙයා මේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරන්නේ. ඒක තමයි තව දිනු වෙලා ගිහිල්ලා ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්බොජ්ජංගයක්, සම්මාදිට්ඨි මාර්ගාංගයක් දක්වා දිනු වෙන්නේ. මෙතනදී තව මේ ඔක්කොම කියන වෙනුවට තව මෙතනදී එක කාරණා මත කරගන්න එක වැදගත්. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ තව පැත්තක් පෙන්නනවා. සෝ මිච්ඡාදිට්ඨියා පහනාය වායමති. සම්මාදිට්ඨියා උපසම්පදාය. ශ්වාස හෝති සම්මා වායාම. දැන් මෙතනදී මේ සම්මා වායාමයක් මේකට උදව් කරනවා. ඒ සම්මා වෑයමෙන් තමයි මොකද්ද මිත්‍යා දෘෂ්ටිය මොකද්ද සම්මා දෘෂ්ටිය කියලා තේරුම් අරගෙන දැන් යා වෑයමක් කරන්න පුළුවන් තරම් මේ මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්න. ඒක ඒක වීරයක්. සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ වේති සාසෝති සම්මා සති. සම්මා සතියත් අවශ්‍යයි. යා හැමතිස්සෙම එළම සිට සිහියෙන් කටයුතු කරන්න ඕනේ. එතන තමයි අවස්ථාවට මතු කරලා පෙන්නන මෙන්න මේක සම්මා දිට්ඨිය මේක මිත්‍යා දෘෂ්ටිය දෙන්න දැන් අවස්ථාවක් එළඹිලා තියෙනවා මේ මොහොතේදී තීරණයක් ගන්න. දැන් ඉතින් නිවැරදි දේ කරන්න. හිතන්න අපිට සතෙක් මරන්න වෙලා තියෙනවා. සතෙක් දැන් ඇවිල්ලා ගෙදෙට්ට. සර්පෙක් ඇවිල්ලා ගෙදෙට්ට. ඕන හැටිය දැන් ආයුධ තියෙනවා. පොල්ලක් ආරමේ ඔක්කොම තියෙනවා. මුගුරක් තියෙනවා. දැන් ඕනනම් ගහලා මරන්න පුළුවන්. එතකොට දැන් හොඳ සිහියෙන් ඉන්න ඕනේ. හැබැයි නැත්නම් ඒක කාටකින් සර්පයා කනවා. අනිත් පැත්තෙන් හැබැයි මේ මොහොත ගැන හොඳ අවදිමත් බවක් එළඹ සිට සිහියක් තියෙන්න ඕනේ නැත්නම් ඉතින් මෙතනදී ප්‍රමාද වෙනවා. ආවේගශීලීව මරලා දානවා. දැන් අපේ සම්මා සතියෙන් මේ වට්ටමේදී ලොකෝ ඒ ආවේගශීලීව ක්‍රියාත්මක වීම වෙනුවට හිතට යම් පමණක ਵਿਚාරශීලී බවක් හදලා දීලා තියෙනවා. එළඹ සිට සිහියේ තියෙන ලක්ෂණයක් ඒක. යම්ස කෙනෙක් සතිපට්ඨානයක් වඩන්න වඩන්න එයා ආවේගශීලී වෙන ගතිය වළකිනවා. ඒ වෙනුවට එයාට අඩියක් පස්සට අරන් බලන්න පුළුවන් ගතිය. මේ සිදුවීම දිහා ඒ සිදුවීමේ වහලෙක් නොවේ, ඒ අත්දැකීමේ වහලෙක් නොවේ, මේ අත්දැකීමෙන් පිටතට ඇවිල්ලා බලන්න පුළුවන් ගතියක් හැදිලා තියෙනවා. සම්මා සතියෙන් ඔන්න ඔය ආනිසංශය අපිට ලැබලා තියෙනවා. ලැබිලා තියෙනවා. දැන් එයාට තේරෙනවා දැන් මෙතන දැන් හතෙක් ඇවිල්ලා ඉන්නවා. ඕන්නම් මරන්න පුළුවන් මූත් ටිකක් බහන කතා. ඔය යම් පමණක සම්මාදිට්ඨියකින් මේ සම්මා සතියකින් පෙන්නලා දෙනවා. හැබැයි දැන් වෑයමක් ඒ ඇස්සේ දැන් මතක් වෙනවා මෙන්න මේක තමයි හොඳ මේක තමයි නරක. සතා මැරුවොත් අකුසලයක් සිද්ධ වෙනවා. ඒකයි අකුසලයක්. සමහරට ඒක ද්වේෂ මූලිකවයි එන්නේ. සමහර ද්වේෂයක් ඇතිලක් තියෙනවා. එතන මේ දෙපැත්ත දැන් බේර ගන්න ඕනේ. හැබැයි සතා බේරන්න පුළුවන් නම් මාක්කල් උපක්‍රමයක් පාවිච්චි කරලා එතන තියෙන අම්සයම් බවුණක අනුකම්පාවක් මූට මේ සතාට අබේදානෙ දීමක් මෙතන තියෙනවා කියලා දැන් මේ දෙපැත්ත බේර ගන්නවා. දැන් ඊට පස්සේ නුවණින් කල්පනා කරන්න ඕනේ වෑයමක් දරන්න ඕනේ. ඒ අතරේ දැන් එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියකින් කියනවා මරපම් මරපම් කියලා. අනිත් පැත්තෙන් සම්මාදිට්ඨියෙන් කියනවා මේ මරන්න එපා මෙරුවොත් ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා කියලා. ඒතර එහෙනම් අපිට සෑහෙන වෑයමක් අවශ්‍ය වෙනවා මේ මිත්‍යා දෘෂ්ටියෙන් කියන ඒ ආවේගශීලී පෞසිත වෙන්න පැත්තකට දාලා ඊට වඩා ටිකක් නුවණින් කටයුතු කළා ඒ ප්‍රාණඝාතයෙන් වළකින්න නම් වෑයමක් අවශ්‍යයි. ඒ නිසා මේ මෙතෙන්දී ප්‍රාණඝාතය කුමක්ද ප්‍රාණඝාතයෙන් වැළකීම කුමක්ද ප්‍රාණඝාතය අකුසලයක්ය ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්ය කියන එක මෙන්න මේක අපේ දැක්ම. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒක පූර්වාංගම වෙලා තියෙනවා. ඒ ඒ ඒ સિદ્ધාන්තය දැන් අපේ හිතේ කා වැදිලා තියෙනවා. ඊට සතියෙන් අපිව එක්තරා අන්දමකින් ආරක්ෂා කරමින් එක පාට ආවේගශීලී වෙන්න නොදී එක පාට කඩාපනින් නැතිව පොඩ්ඩක් යම් පමණක මධ්‍යස්ථ භාවයක් හිතේ ඇති කරලා අපිට පොඩ්ඩක් ਵਿਚාරශීලීව බලන්න පුළුවන් බැලමක් හදලා දෙලා තියෙනවා. දැන් ඉතින් වෑයමක් කරන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටි අයින් කරලා සම්මාදිට්ඨිය තුළ පිහිටන්න. අකුසලය අයින් කරලා කුසලය තුළ පිහිටන්න. ප්‍රාණඝාතයෙන් වැළකීලා කටයුතු කරන්න වෑයමක් අවශ්‍යයි. ඊට පස්සේ ඉතින් එයා සමාජයට උපක්‍රමයක් පාවිච්චි කරලා එක්කෝ වාක් හරේ දිග කෙවිතක් පාවිච්චි කරලා ඒ සතාව ඉවත් කරනවා. එහෙමත් නැත්නම් අපි හිතමු මල්ලකට සතාව කොහොම හරි උපක්‍රමශීලීව අරගෙන විසි කරලා දානවා බෝතලයකට අරගෙන විසි කරලා දානවා ඉතින් මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා මරන්න නැතිව මේ සතාව ඉවත් කරලා දානවා ඉතින් එතන තියෙනවා ක්‍රියාත්මක භාවයක් ඒතර මේ ක්‍රියාත්මක භාවය කටයුතු කරද්දී මේ ලෝකෝත්තර පැත්තේ පවා මෙන්න මේ සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා දිට්ඨියෙන් මෙන්න මේ නිරන්තර අප උපස්ථාන ලැබෙනවා. මෙන්න මේ කාරණා තුන සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති. කියන්නේ නිවැරදි වෑයමක්, නිවැරදි සතිමත් බවක්, එළඹ සිටි සිහියක් සහ මේකයි නිවැරදි මෙන්න මේකයි වැරදි කියලා ඉන්නේ දැක්ම. මෙන්න මේ කාරණා තුන නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ කියනවා ඉතිස්සීමේ පයෝ ධම්මා සම්මාදිට්ඨින් අනුපරිධාවන්ති අනුපරිවත්තර සම්මාදිට්ඨියට මෙන්න මේ කාරණා තුන නිරන්තරයෙන්ම යම් පමණක සහයෝගයක් ලබා දෙනවා පරිවාරණයක් ලබා දෙනවා පරිචරණයක් ලබා දෙනවා ඒගොල්ලෝ වට කරගෙන ඉන්නේ ඒකට මේ යන ගමන ඒකට නුවණට මෙන්න මේ ලබලා දෙනවා එක්තරාන්දක වෑයමකිනුත් සතියෙකුත් ලොකු අනුග්‍රහයක් ඒ නිසා අපි මේ සම්මා දිට්ඨියේ ලෝකෝත්තර පැත්ත තවදුරටත් ඇත්තටම අපිට කතා කරන්න තියෙනවා. අද මූලික පටන් ගැනීමක් විතරයි මේ පැත්තෙන් කරේ. නමුත් අපි මූලික අදිතාලම දාගන්න තියෙනවා අර මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන කර්මපතය සම්බන්ධයෙන් කර්මය හා කර්මඵලය අදාහගෙන ජීවත් වීම සම්බන්ධයෙන් ඒකම බුදුරජාන් වහන්සේ මේ මහා චත්තාරික සූත්‍රයේදී ආශ්‍රව සහිත සම්මා දිට්ඨිය උපදී විපාක සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙන සම්මාදිට්ඨිය වශයෙන් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේමයි සාරිපුත් සාහිණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් මෙතන නතර නොකර තව එහාට ගැඹුරට මේක විස්තර කරනවා. අපි බලමු තව එහාටත් මොනවද මේ හා සම්බන්ධ දැනගන්න තියෙන්නේ කියලා. අද ධර්ම දේශනාව අපි මෙතනින් සමාප්ත කරනවා. අප සියලු දෙනාටමත් මේ නිවැරදි සම්මා දෘෂ්ටිය අපි තුල ඇති කරගෙන කටයුතු කරන්න මේ ධර්ම දේශනාව තුළින් මඟ පෙන්වීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.